අද පැවැත්වෙන්නේ හතරවෙනි ධර්ම දේශනාවයි. පසුගිය දේශනාවලදී පැහැදිලි කරලා දුන්නේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළමුව මිනිස්යන්ට පළමුව මිනිස්යන්ට දේශනා කරපු ධර්මය ධම්සක්පවතුන් සූත්‍රයයි පස්වක මහණුන්ට තමයි මේ දේශනාව සිදු කරේ. ඒ දේශනාව සිදු වෙන අවස්ථාවේදී සිදු කරන අවස්ථාවේදී මේ පස්වක මහණුන් ඒ තාක්කල් මේ සංසාර විමුක්තියට සම්පාදනය කරගත්තා වූ පාරමිතා සම්භාරයට අනුගතව තමයි මේ දේශනාව සිදු වෙලා තියෙන්නේ. ඒ ගැන පැහැදිලි කිරීමක් මම මුලින් කරා. පස්වක මහණුන්ට බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අන්ත දෙකක් අත්හැරියම තියෙනවා. යන්ත දෙක පස්වගමානුන් ඒ වන විට ප්‍රායෝගිකව දන්න දෙයක්. අන්ත දෙක අත්හැරියාම ලැබෙන ප්‍රතිඵලය ගැන පස්වග මහණුන්ට අවබෝධයක් නැහැ. බුදුහාමුදුර දේශනා කරනවා යාන්ත දෙක අහක් කරගත්තම මේ සංසාර විමුක්තිය තමයි තියෙන්නේ කියලා. දැන් මේ අන්ත දෙක අපිට එච්චර දැනුමක් නැති වුණාට, ඒ කියන්නේ ප්‍රායෝගික දැනුමක් අපිට නැහැ. නමුත් පැහැදිලි කරන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. අන්ත දෙකට පත් වෙන්න අන්ත දෙකේ කොටු වෙන්න හැකියාවක් අපේ කුහුණු වල නැහැ. ජීවිතේ කුහුණු වෙලා නැහැ. පස්වග මහණුන් මේ ගැන පරිණත භාවයක් තිබුණ නිසා උන්වහන්සේලාට බුදුහාමුදුරු දේශනා කරන මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණා. මීට පෙර දේශනාවලදී අපි මතක් කරගෙන ආව පිළිවෙලින් අසක මහණුන්ට මේ අන්ත දෙක අතහැරියාම ලැබෙන ප්‍රතිඵලයේ විදිහට බුදුහාමුදුරු පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසීමයි. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙන්න අන්ත දෙකක් අතහැරීමෙන් පුළුවන් කියන එක පසක මහණුන්ට හේතු ගන්නලු. ඉතින්දී මේ පසක මහණුන්ට පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ මේ ආරෂ්ඨාංග මාර්ගය 아무තු දෙයක් නෙවෙයි. 아무තු දෙයක් නෙවෙයි කියන අදහස පැහැදිලි වෙන ආකාරයට 아무තු දෙයක් නෙවෙයි මේක. සංසාරයේ හදන ස්වરૂපයේ තියෙන දික්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන. ඒ වන විටත් පස්සග මහණුන් දැනගෙන සිටියා වූ මේ ගැන කලකිරීමක් වෙන්න ඕන. පස්වක මහණුන් ඒ වනවිතව ආර්ය අෂ්ටාංග මාර්ගයක් දැනගෙන හිටියේ නෑ. නමුත් පස්වක මහණුන් අපි වගේ නෙවෙයි මම පැහැදිලි කරලා දුන්නා පසුගිය දේශනාවල මේ සංසාරයේ හදන කරුණාවක් ගැන දැනගෙන හිටියා. මොකද ඒ කරුණාවට දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මෙන්න මේ කාරණාට තමයි මේ සත්පුජ්‍යල භාවයේ වර්තමානයේ නිර්මාණය කරන කාරකේ. එහෙනම් අපි මිනිස්සෙක් වෙන්න හෝ මනුස්සත්වයේ රැක ගන්න හෝ මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් ගැන සැලකිල්ලක් නැති වුණාට අපේ ජීව ස්වභාවය රඳා පවතින්නේ ওই දික්ටි සංකප්පාදී අංගාට ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණු එනකොට පහළ වීම අනුව. මේ කියන්නේ අපිට දැනුමක් නැති වුණාට පස්සක මහණුන්ට දැනුමක් තිබිච්ච බව මේ සූත්‍රයෙන් පැහැදිලි. පස්සක මහණුන්ට නෙමෙයි ත්‍රිපිටකයේ කියවනකොට තවත් ඉන්දියාවේ හිටිය විශාල පිරිසකට මේ පැවිද්දන්ට මේ ගැන අවබෝධයක් තිබිලා තියෙනවා. මේ සංසාරයේ හදන ක්‍රමවේදය ආ මේ අංග 8යි කියලා. දැන් පස්සක මහණුන්ට මෙතෙන්දි පැහැදිලි කරනවා මේ අංග 8ට සුවිශේෂී දෙයක් සිදු වෙනවා අන්ත දෙක අතරියම. එන්නේ අන්ත දෙක අතහරින වෙලාවේ දැනට මේ සංසාරයේ හදන අංග 8ට සිදු වෙන විපර්යාසයමයි බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය කියන්නේ. ඒක නිසාවෙන් සංසාර විමුක්තිය ලබා ගන්න පස්සක මානවන්ට පැහැදිලි කරන බොහොම සරල දෙය අපිට සරල වෙන්න බෑ. මොකද එවැනි පුහුණුවක් අපිට නැති නිසා නමුත් මේ සූත්‍ර දේශනාව නැවත නැවත අපි සාකච්ඡා කරලා ඉගෙන ගත්තම අපිටත් මේ අන්ත දෙකට කොටු වෙන්න ඉස්සෙල්ලා ඉගෙන ගත්තොත් පුහුණු වුණොත් බුදුහාමුදුරුව කියන අන්ත දෙක අතහැරලා බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්තිය අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පළමුව පුළුවන් වෙන්න නම් මේ ධර්මයේ ගැන ගැන සාකච්ඡා කරලා වැඩක් නැහැ. පස්වග මහණුන් වගේ තමන්ගේ ජීවිතවලත් මේ අන්ත දෙකට කොටු වෙන්න පුහුණු වෙ යුතුයි. ඒක අපි බලමු තවදුරටත්. තව මේ දේශනාවේ විශේෂත්වයක් තියෙන්නේ අන්ත දෙක අතහැරියම ලැබෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. එය හඳුන්වන්නකොට පසව මහණුන් මෙච්චර වෙලා දන්න මේ මේ තාක් දන්නේ දිට්ඨිය වෙනුවට බුදුහාමුදුරුව දෙනවා සම්මා දිට්ඨිය කියලා. ඒක දිට්ඨියකින් කරන්නේ සංසාරයක් හදන එක සම්මා දිට්ඨියෙන් කරන්නේ සංසාරයක් හදන එක නෙමෙයි. සංසාර විමුක්තිය. ඊළඟට වස්සග මහණුන් මේ වෙන විටත් දන්නවා සංකල්පනා කියන්නේ මොනවද කියලා. ඒව ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවා. Taman ළඟ පහළ වෙන තැන දන්නවා, නැති තැන දන්නවා, තියෙන තැන දන්නවා. ඒ කියන්නේ පරිණත භාවය තිබිච්ච අය. දැන් සංකප්ප සංකල්පනා කියනවා නැත්නම් සංකප්ප කියන එකෙන් පැහැදිලි කරනදී අපිටත් මේ වෙලාවේ මේ බණහන කොට සංකල්පනා ඇති වෙනවා. මේක තමයි සංකප්ප කියන්නේ. ඔක පාලියෙන් කිව්වත් වෙන භාෂාවකින් කිව්වත් ඒවා සිදු වෙන්නේ Taman ළඟ. භාෂාවක නෙමෙයි මේක සිදු වෙන්නේ. ඒගොල්ලන්ට ඇහැට රූපයක් පේනකොට ඒ රූපයේ හේතුවෙන් දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම හේතුවෙන් සංකල්පනයි. ඔක වචන එක්ක කරන දෙයක් ගනුදෙනුවක් නෙවෙයි. තර්කානුකූල හිතන්න ඕන දෙයක්වත් නෙවෙයි. මේ සංසාරේ හදන්න හැම මෙතේ වෙලාවෙම සිදුවෙන මානසික ස්වરૂපය. ඒතකොට සංකල්පනා ගැන දන්න පස්සක මහණුන්ට අලුත් සංකල්පනාවක් බුදුහාමුදුරු පෙන්නනවා. මොකද මේ සම්මා සංකප්ප. එතද සංකප්ප කියන එකෙන් හැම වෙලෙම සංසාරයක් ඇදෙනවා සම්මා සංකප්පවල සංසාරයක් නැහැ. එහෙමනම් ඒ தත්ත්වය හඳුනගන්න නම් ඒ ඒ தත්ත්වයට අපි පුහුණුවක් ලබලා තියෙන්නේ. මේ ආකාරයට මේ අංග අටේම මෙතෙක්කල් පස්වගහනු නොදන්නු නොදැක්ක පැත්තක් වන සංසාරයක් හදන්න නැති සම්මා ගුණයෙන් යුක්ත අංග අටක් ගැන පෙන්නනවා බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ඒ පෙන්නන ඒක ලබා ගන්න පසක මානුන්ට කියන්නේ 아무තු දෙයක් නෙමෙයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඔය අන්ත දෙකම අත්හරින්න. අන්ත දෙකම අත්හරින්න කිව්වම හරියටලුවක් තියෙනවා. අන්ත දෙක මේ සම්බන්ධ වෙලා තින්නේ එකක් අපි අහලා තියෙන කයට සැපදීම. කය පිනවීම. අනික කයට දුක් දීම. අපි ඉගෙන ගන්න හුඟක් වෙලාවට කයට දුක් දෙන පත්ත කියලා මතාණු යෝගිය කියන අන්තය අපි ළඟ නැහැ කියලා. නැහැ කියලා එහෙනම් අපි විභාග වලට ලියලා ලකුණු උජ්ජන්නවා අත්ත කිල මතාන යෝගී කියලා. මේ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. අජ වෘත්ත, ගෝ වෘත්ත. අපි මොකද හරකෙක් වගේ හැසිරෙන්නේ නැහැ නිවන් දකින්න. ඒක හින්දා අපි ළඟ නැහැ අත්ති කිල මතානුයෝගිය. අපි බල්ලෝ වගේ හැදිරෙන්නේ නිවන් දකින්න පරමාර්ථේ. ඒ විදිහට කන්නේ බොන්නේ නැහැ. නිදා ගන්න නැහැ. ඒක හින්දා අපි ළඟ අත්ති කිල මතානුයෝගිය නැහැ කියලා තමයි අපි ඉගෙන ගන්නේ. පස්සඟ මහණුන් නම් ඔහම නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. ඒකනේ ධර්මයේ තේරුම. පස්සඟ මහණුන් දන්නවා මේ කය අපිට තියෙනවා ඉන්ද්‍රියන් හයක් මේ බල්ලෙක් විදියට හැදෙන්න ශරීරය යොදන්නේ. එහෙනම් මේ කයට කාය විඥානය කයෙන් එන අරමුණු වල ස්වභාවයක් මේ කියන්නේ. කයෙන් එන අරමුණක තියෙන්න පුළුවන් එක පැත්තක් තමයි සැප විඳීම, අනික දුක් විඳීම. සැපහ දුක. දැන් එහෙනම් මේ කයෙන් එන අරමුණ හරියට අරගෙන, ඒක හඳුනගෙන, ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන, ඒක වෙන් කරගෙන යමෙක් කය තුලින් සැපක් නැතුව, කය තුලින් දුකක් ඇති තැනක කයක් දැක්කොත්, අන්න එතන තියෙන්නේ මැදුම් පිළිවෙත. ඒ කියන්නේ ශරීරය වෙන් කරගෙන ඇස් කන්න ඇස් වලින් කන් වලින් නාසයෙන් දිවෙන් මනසෙන් එන අරමුණු නොසලකා හැරගෙන කයෙන් එන අරමුණු වලට විතරක් ශ්‍රාවකයේ හුරු වෙලා ඒක හුරු වෙන්න නිකන් බෑ. වණ ඉගෙන ගත්තට බෑ ඒක. සිල් විතරක් ගත්තට බෑ ඒක. දන් දුන්නට විතරක් බෑ. මේකට සිදු කරන්න ඕනේ මේ සීල සමාධි ප්‍රඥා කියන තුනම වැඩෙන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ ඔන්නෝම ගිහිල්ලා ඇස් කන් නාස දිව මනස කියන ඉන්ද්‍රයන් පහම ඒකට වහල් භාවයේ ඉවච්චර ගන්න තරමකට පුහුණුවක් ලබා ගන්න. කයෙන් එන අරමුණු විතරක් තනි කරගන්න පුළුවන් දක්ෂතාවයක් අරන්. ඒ කයෙන් එන අරමුණේ තියෙනවා සැප ස්වરૂපයක් හා දුක්ඛ ස්වરૂපයක්. දැන් පස්වග මහණුන් ඉස්සෙල්ලා සැප ස්වરૂපය තුල නිවන නැහැ කියලා දැක්කා. ඒගොල්ලෝ ඒක විශ්වාස කරා, කටයුතු කරා. නමුත් ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබුණා, ආකල්පයක් තිබුණා. කයෙන් එන දුක්ඛ ස්වභාවයේ තියෙන අරමුණ හරහා නිවන හොයාගන්න පුළුවන්, සත්‍ය හොයාගන්න පුළුවන් කියලා. දැන් බුදුහාමුදුරුවෝ එන්නේ ඒක දන්නේ නිසාවෙන් පස්වග මහණුන්ට කියනවා පස්වග මහණුන් ඔබලා ඉස්සෙල්ලා හිතුව විදිහ වැරදි. භාගයයි හරි. මොකද්ද? ඔය කය කයෙන් එන අරමුණේ සැප හරහාත් සත්‍ය නෑ. ඒ වුණාට විශ්වාස කරන්නේ කයෙන් එන අරමුණේ දුක හරහා සත්‍ය තියෙන්න පුළුවන් කියලා එතනක් නෑ කියන එකයි මේ කියන්නේ. අපිට ওই මොකක්වත් තේරෙන්නේ අපි ඔය අතර නෙමේ සත්‍ය හොයන්නේ ආමිෂය හරහා. පින්කම් හරහායි. බෝධි පූජා හරහායි. දාන දීම හරහායි. අපි ආමිෂයේ තරහා සත්‍ය වෙනවා. මේ කියන්නේ ඊට වැඩිය ගැඹුරු තැන ඒක එතනින් එහාට ගිහිල්ලා ලොකු දෙයක් කරගත්තේ වසර මහණුන්ට තේරෙනවා සත්‍ය තියෙන්නේ එහෙනම් මේ බුදුහාමුදුරුව පෙන්නන අපි නොහිතපු අපිට එක තැනක් විතරක් වැරදුණු තැනකයි. අපි අපි වැරද්දගත්තේ කොහෙද? කයෙන් එන අරමුණේ දුක වැඩි කරගෙන සත්‍ය ලැබෙයි කියන පොරුව අපි දැන් අත්හරිනවා. එහෙනම් බුදුහාමුදුරු කියන විදිහට කයෙන් එන අරමුණේ දුකයි සැපයි දෙකම හක් කරගන්න. එතන සත්‍ය තියෙන බවයි මේ දේශනා කරන්න කියන්නේ. එහෙම පුහුණුවක් ඉස්සර තිබිච්ච පසගමානු ඊගාට උත්සාහ ගන්න. එහෙනම් ඔතෙන්ට යන්නේ කොහොමද? දැන් ශාරීරිය විතරක් තමන්ගේ කියලා හිතෙන වෙලාවක අනිත් ස්කන්ධාසාදී ඉන්ද්‍රියන් වලින් එන අරමුණු වැඩියෙන් මමත්වයෙන් පෝෂණය නොවන අවස්ථාවක නොසලකා කරන අවස්ථාවක කයෙන් එන අරමුණේ සැප පිළිබඳ කැලකීමක් නැති අවස්ථාවක කයෙන් එන අරමුණේ දුක විතරක් තේරෙන අවස්ථාවක මේ කයෙන් එන අරමුණේ දුක නැති වුණොත් සිදු වෙන්නේ කය අයිති සත්ත්ව පුජ්‍යල භාවය අහෝසි වීම. ඒකට කය අයිති නැති කයක් අයිති නැති කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ මේ ඔයගොල්ලෝ දැන් මේ වෙලාවේ බණ අහන්න වාඩි වෙලා ඉන්නේ මගේ ශරීරය. ඒ ශරීරයේ කකුල මගේ, අත මගේ, ඔළුව මගේ. මේ ඔක්කොම මගේ. මේ කියන තැනදී ශරීරය මගේ නෙවෙයි වෙනවා. නමුත් සතියට සිහි කල්පනාවට ශරීරයකුත් තේරෙනවා. දැන් ඔයගොල්ලන්ට සිහි කල්පනාවක් තියෙනවා ශරීරයක් තේරෙනවා ඒ ශරීරය මගේ. දැන් බුද්ධ දේශනාවේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා ඔය සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා බුදුහාමුදුරු කියන විපස්සනාදී භාවනා පුරුදු වෙනවා පුරුදු වෙන අවස්ථාවේ දියුණු වෙනකොට ශරීරයක් තේරෙන තැනක් තියෙනවා ඒ ශරීරයෙන් සැපකුත් නැතු වෙනවා ශරීරයෙන් දුකකුත් තේරෙන්නේ නැතු වෙනවා එතකොට මේ ශරීරය මගේ ශරීරයක් නෙවෙයි සතියට තේරෙන්නේ සතියට අහු වෙන්නේ තමන්ගේ ඔය මස් වලින් හැදිච්ච ශාරීරිය වෙනුවට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වල ගුණයන් ටිකක් විතරයි. එහෙනම් ශාරීරිය තුලින් ධාතු වල ගුණ ප්‍රකට වෙන තැනක මේ අන්ත දෙක අතහැරිලා. ඒ මොහොතේ අතහැරිලා. ආන්නේත් ගැන මේ දේශනාව කරනකොට පස්වගානුන්ට පෙර මේ ගැන ඒ ජීවිතේම ලබාගත් අත්දැකීම් අනුව බුදුහාමුදුරෝ දේශනා කරන එක තේරෙනවා. ඒක වඩා මේ සූත්‍රයෙන් තව විදිහකට පැහැදිලි වෙනවා. දැන් ඒ ගැනත් අද සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල මේ පස්වක මහණන්ට පළමුව දේශනා කරපු ධර්මය තම්සක් පැවතුම් සූත්‍රයේදී බොහොම සරල දෙයක් බොහොම ධර්මයෙන් කුඩා කොටසක් තමයි පස්වක මහණන්ට දේශනා කරන්නේ. හේතුව මේක හුඟක් ඒව එතකොට පස්වග මහණුන් දැනුවත් වෙලා හිටි බව පැහැදිලි. නමුත් මේ පින්වතුනුත් අහලා තියෙනවා. වෙන වෙන ධර්මදේශනා අවලිනුත් අහලා ඇති නැත්නම් සූත්‍රාදී ත්‍රිපිටකයේ පොත්පත් කියනකොට මේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ඔක්කොගෙම වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම නිවන කියන එක ත්‍රිපිටකයේ සූත්‍ර හැම එකම වගේ දකින්න හම්බෙනවා. නමුත් ඒ ත්‍රිපිටකයේ තියෙන හුඟා සූත්‍රවල ආර්ය අෂ්ටාංග මාර්ගයම වැඩිම නිවනයි කියලා බුදුහාමුදුරු දේශනා කරලා ඒ සූත්‍රය හැම තැනදීම දකින්න තියෙන මෙන්න මේ විශේෂ ලක්ෂණය සැලකිලිමත් වෙන්න ඒ විශේෂ ලක්ෂණය තමයි වෙන වෙනම නැවත සම්මා දිට්ඨිය ගැන වෙනම විස්තර කරනවා සම්මා සංකප්පය ගැන වෙනම විස්තර කරනවා ආජීවය ගැන වෙනම විස්තර කරනවා. ඒ කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා මේ අංග අටම. නමුත් පස්සද මහණුන්ට බුදුහාමුදුර එහෙම දීර්ඝ දේශනාවක් කරන්නේ. මේක සලකා බලන්න ඕන දෙයක්. බුදුහාමුදුර දේශනා කරන්නේ පස්සද මහණුන්ට මෙන්න මේ අන්ත දෙක අත්හැරියාම නිවන ලැබෙනවා. එන අන්ත දෙකට කොටු වෙන්න හැකියාව ඒවන විටක් පස්සඟ මහණුන්ට තියෙනවා. ඒ ලැබෙන නිවන 아무තු දෙයක් නෙවෙයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිමයෙන් ලැබෙන එකමයි. ඒකමයි කියලා කියනවා. එහෙම දේශනා කරලා සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා ආදී මෙන්න මේ අංග 8 ආර්ය මාර්ගයේ තියෙන අංග 8ම විස්තරයක් කරන්නේ. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් අපිට හැමදාම දෙදු වෙන්නේ දැන් මේ ධම්සක්ක වැතුණු සූත්‍රයේ කියෝකුව හිටිය. ඒක වටින එකක් කියලා හිතාගෙන කියෙයිය. එහෙම කිව්වා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රාවකයොට ලම් වෙන්න බෑ. කියෙව්වා කියලා හෝ උදේ හවස සජ්ජායනා කරා කියලා ධර්මයට ලම් වෙන්න බෑ. ඒ ධර්මයේ තියෙන ಗುಣ අපි කෘත්‍යයන් විදිහට ප්‍රගුණ වෙන්න ඕනේ. දැන් මම මේ කියන කාරණය සැලකිලිමත් වෙන්න මම මේ පැහැදිලි කරන්න යන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන සූත්‍ර පිටකයේ දේශනාවල හැමතැනමදීම කියනවා නිවන් මාර්ගය අරෂ්ඨාංග මාර්ගයේ වැඩිම කියලා. ඒ දේශනාවේ ඊට පස්සේ පැහැදිලි කරනවා මේ ආර්යශ්‍රාංග මාර්ගයේ අංග 8 ගැන වෙන වෙනම. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? සම්මා වාචා කියන්නේ මොකද්ද? වායාම, සති, සමාධි. ඒ වගේ ඔක්කොම අංග 8 ගැනම විස්තරයක් තියෙනවා. නමුත් පස්වග මහණුන්ට මේ අංග 8 ගැනම විස්තරයක් කරන්නේ නම් කරනවා විතරයි. මේක සුවිශේෂී තැනක්. මේක ඉගෙන ගත යුතු ධර්මයක් තියෙනවා. එහෙනම් අපි වරද්ද ගන්න. පස්වග මහණුන්ට බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ සම්මා දිට්ඨිය විතරයි. ඔන්නක තමයි මෙතන තියෙන සුවිශේෂී වෙනස. ත්‍රිපිටකයේ වෙන තැන්වලදී බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විස්තර කරනකොට අංග 8ම විස්තර කරනවා. පස්වග මහණුන්ට ආර්ය අෂ්ටාංග මාර්ගය කියා දෙන්න යනකොට දිට්ඨිය විතර සම්මා දිට්ඨිය විතරක් විස්තර කරනවා. මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන කුමක්ද? දැන් අපි ඉගෙන ගන්න ඕනේ සම්මා දිට්ඨිය විතරක් තියෙන එකක්ද නැත්නම් අනිකුත් අංග ගැනත් විස්තර කරපු එකක්ද වඩාත් හොඳ වෙන්නේ අංග 8ම විස්තර කරපු තැනයි අපිට ගැලපෙන්නේ දැන් මේක ඒක නෙවෙයි මෙතන අපේ දේශනා මාලාවේ ඉලක්කය ඇයි එහෙනම් පස්වග මහණුන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය විතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න හේතුව සම්මා සංකප්ප සම්මා කම්මාන්ත සම්මා වාචා සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි සම්මා වායාමයේ වගේ එකක්වත් නෑ මේකට හේතුව අපි හොයන්නේ හේතුව පින්වතුනි පස්සක මහණුන් මේ වෙලාවේ හිටියේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුහාමුදුරන්ට ඕන අංග අටේ අංග හතක ඒ ගුණේ තිබිලා. අපි ඉන්නේ ඔය අටේම සංසාරයේ හදන ගුණ වලින් යුක්තව. දැන් මේ අංග අටෙන්මයි සංසාරය හදන්නේ වාචා දිට්ඨි සංකප්පා වාචා කම්මන්තා ජීවෝ ආයාම සති සමාධි කියන අංග අටෙන්මයි සංසාරය හදන්නේ ඕනම සංසාරගත සත්‍යේ ඕනම සංසාරගත සත්‍යයකට බුදුහාමුදුරුවෝ දෙන්න සංසාර විමුක්තියත් මේ අංග අටම බුදුහාමුදුරුවෝ කියන විදිහට වෙනස් කිරීමකිනුයි ලැබෙන්නේ මේ වන විට මේ දේශනාව පවත්වන කොට පස්සක මහණුන්ගේ මේ අංග අටේ හතක් සංසාරය හදන්නේ නැති සත්‍යයට පත් වෙලා හමාරයි එහෙනම් කීයද තියෙන්නේ එකයි. මොකද ඒ දික්තිය. ඒක නිසා මෙන් පස්වග මහණුන්ට බුදුහාමුදුරන්ට දේශනා කරන්න ඕනේ දැනට ඒගොල්ලන්ගේ සංසාරයේ හදන එක අංගයක් වන දික්තිය සම්මා ගුණයට ගන්න එක විතරයි. ඒ නිසා මේ සම්මා දික්තිය ගැන විතරක් ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙනවා. සම්මා කම්මන්ත ගැන නෑ. සම්මා ආජීව ගැන නෑ. සම්මා සංකප්පය ගැනවත් නෑ. එහෙනම් සම්මා දිට්ඨිය විතරක් විස්තර කරනවා. දැන් මේ පින්වතුන්ට අන්න එතන මේ අපිටත් වැදගත් වෙනවා අපේ සම්මා දිට්ඨිය තියා තියෙන සංසාරයක් හදන දිට්ඨියක් දැනුත්. එතකොට අනිත් ටිකත් අපේ සංසාරයක් සංකල්පනා සංසාරය හදනවා අපි. වාචා සංසාරය හදනවා. කම්මන්ත සංසාරය හදනවා. ආජීව සංසාරය හදන ආජීව තියෙනවා. වායාම සති සමාධි සංසාරය හදනවා. නමුත් අපි මේ ධර්මය ඉගෙන ගන්නකොට මේ සූත්‍රයේදී අපිට ඉගෙන ගන්න හම්බෙන්නේ ditthිය විතර ditthිය සම්මා වෙන හැටි විතරයි. ඒක ඉගෙන ගත්තම ඇති වසගමානුන්ට අපිට මදි. තේරුණානේ? අපිට මදි. හේතුව මොකද? අර පස්වග මහණුන් හිතිය තැනට ගිහිල්ලා සම්මාදිට්ඨිය ගැන ඉගෙන ගත්තොත් අපි අපිට ඇති වේවි සංසාර විමුක්තියට මේ ධර්මය. ඒක හින්දා සාමාන්‍ය බෞද්ධ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩි වැඩිමිට හැම වෙලේම මහන්සි ගත යුතුයි. ධර්මයක් විදිහට මේක ඉගෙන ගත යුතුයි. දැන් බලමු මොකද්ද මේ සම්මා දිට්ඨිය අපි සූත්‍රයේ විස්තර කරගෙන යන්නේ. එතකොට අනික්වා වෙන තැනකදී විස්තර කරලා තිනවා මීට කලින් විස්තර කරලා දීලා තියෙනවා. ඊට අමතරව එහෙනම් මේ සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුවෝ කියන සම්මා දිට්ඨිය 아무තු දෙයක් නෙවෙයි. මේ දේශනා මාලාවේම මේ පින්වතුන්ට පැහැදිලි කරා සංසාරගත මිනිසය වෙන අපිට ප්‍රධාන වශයෙන් බලපාන දික්ටි දෙකක් තියෙනවා සංසාරේ හදන්න. එකක් තමයි මිත්‍යා දෘෂ්ටිය. අනික තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය. මේක පහසුවෙන් ධර්මානුකූලව හොයාගන්න පුළුවන් ඒගොල්ලන්ට වෙන පන්ති ගිහිල්ලා හෝ උපාධි අරගන්න ඕනේ නැහැ බුදුදහම පිළිබඳව. මේක හොයාගන්න තමන් ළඟ කම්මාස කතා සම්මාදිට්ඨිය තියෙන වෙලාව කොයි වෙලේද නැති වෙලාව කොයි වෙලේද කියලා තේරුම් කරගන්න සරලව. මල පොතේ අකුරක් බැරි කෙනෙකුට උනත් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා. යමෙක් පන්සිල් රකින්න වෙලාවක් තියෙද ඒ පන්සිල් රකින්න කාලයක් තියෙද ඒ පංචශීල රකින්න කාලය තුල ඇති වෙන සියලුම දිට්ඨි කම්මස්සගත සම්මාදිට්ඨිය යුක්තයි. ආර්ය භාවයටපත් තුන් නැත්නම් යා. එන අපි හිතන්න ඕනේ අපි පංචශීල කඩන්න නැතුව පංචශීල රකින්න ඕනම වෙලාවක අපි ළඟ පහළ වෙන සියලුම දිට්ඨි ටික කම්මස්සගත සම්මාදිට්ඨිය යුක්තයි. දැන් මේ වෙලාවේ මේ පින්වතුන් බණ අහනවා මේ බණ අහන වෙලාවේ පංචිල් කැඩෙන්නේ නැති හින්දා මේ බණහන වෙලාවේ පහළ වෙන දිට්ඨිය කම්මස්සගතා සම්මාදිට්ඨිය යුක්තයි. දැන් හැබැයි මේ කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන එක සංසාරයක් හදන දිට්ඨියක්. වර්තමානයේ කම්මස්සගතා සම්මාදිට්ඨිය අපි ළඟ පහළ වීමේ ප්‍රතිඵලය තමයි අනාගතයේට සංසාරයක් බිහි වෙන්නේ. මේ සංසාරයේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල සැකසෙන සංසාරය නැනා කම්මස්ස කම්මස්සකතා සම්මාදිට්ඨිය මගින් ඇතිවන වාචා කම්මන්ත ආදී මේවා ටික පින් වෙනවා එහෙනම් කුසල් කාමාවචර කුසල් එහෙනම් කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන වෙලාවක මේ පින්වතුන්ගේ කරන මේ පින්වතුන් පවත්වන වචන කරන කතා ඒ වගේම කම්මන්ත ශරීරයෙන් කරන ක්‍රියා ආජීව දීපවැත්ම වෙනුවෙන් කරන ක්‍රියාකාරීත්වයන් ශරීරේ ඔක්කොම පින් එහෙනම් පින කියන එක ජනිත කරන ධිට්ඨිය මොකද්ද කම්මස්සගත සමාධිය මේ පින්වතුන් මිත්‍යා දෘෂ්ටිය යෙදිච්චි මනසකින් ඉපදෙන වාචා කම්මන්ත ආජීව පවත්වන වෙලාවක තියෙන පවයි එහෙනම් පස්පව් සිදු වෙනකොට දිට්ඨිය මොකද්ද? Taman ළඟ මිත්‍යා දෘෂ්ටි. ඔක ඕක සරලව ඉගෙන ගත්තම ඇති මේ දිට්ඨි ගැන ගොඩාක් ධර්මයේ තියෙන එක ඇත්ත. මේ මේක සරලව තේරුම් ගත්තාම මේ බුදුහාමුදුරුවෝ කියන නිවන් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩා ගන්න ප්‍රමාණවත් වෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය යෙදිලා තිය කරන සියලුම වාචා කම්මන්තා ජීව කාමාවචර පිං දැන් ඒ උන මේ වෙලාව ගත්තත් එහෙමයි. දැන් මේ පින්වත්තුන් මේ වාඩි වෙලා බණහන එක පින. සංසාර විමුක්තියක් නෙමෙයි. පිනක සංසාර විමුක්තිය කියන තියනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. පින කියන්නේ හොඳ සංසාරයක් හදන තිට්ඨිය. තිට්ඨියකින් ජනිත වන මේ අංගට. තව කියන්නේ එහෙනම් මිත්‍යා දෘෂ්ටිය හරහා ජනිත කරන වාචා කම්මන්ත ආජීව. කොහොම ධර්මයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙනම් පස්පව් වලින් වළකින්න කියන එකේ වටිනාකම තේරෙනවා මේ පින්වතුන්ට. ඇයි මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්නේ. මිත්‍යා දෘෂ්ටියේ තියෙන වෙලාවක ජනිත වෙන සංසාරයේ සතර අපායේ සංසාරය. දැන් මනුස්ස ශරීරයක් තිබුණාට අපිට දැක්මේ සතර පායේ සත්‍යයේ දැක්මට යන්න පුළුවන්. මනුස්ස ශරීරයේ ඉඳගෙන. එහෙම මම එහෙම වුණාද කියලා දැනගන්න මැනගන්න බුදුහාමුදුරුවෝ සරල ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේගේ බුද්ධ ඥානය අවබෝධ කරගත්ත එක අපි වගේ අඩු ඥානයක් තියෙන මිනිස්යන්ට තේරුම් ගන්න උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දැන් මේ වින්වතුන් මනුස්ස ශරීරයෙන් ඉඳලා සතර අපායේ සතෙක්ගේ දික්තියකටපත් උනාද කියලා හඳුනගන්න බොහොම සරලයි. Tamanට තියෙන්නේ පස්පව් කෙරුවද නැද්ද කියලා වෙන් කරගන්න විතරයි. එන පස්පව් කෙරෙන දික්තිය මිත්‍යා දෘෂ්ටියක් වගේම පස්පවෙන් ලැබෙන ඵලය අනාගත ඵලය සංසාර ඵලය සතර අපායේ ගුණ. සතර අපායේ විපාක ලැබෙන්නත් පුළුවන් සතර අපායේ උප්පත්තියට මේක හේතු වෙන්න පුළුවන්. එතකොට කම්මස්සක සම්මාදිට්ඨිය තුල ඉන්න අයට තමන්ගේ වාචා කම්මන්තාජීව. ඒ කියන්නේ පංචශීල රැකෙන වේලාවක පවත්වන වාචා කම්මන්තාජීව. හැම විටම කාම සුගතියේ ಗುಣ ලබා දෙන සංසාරයක් තියෙනවා. ඒ කියන්නේ manussත්ය හා දේවත්ය. එහෙනම් දැන් අපි මේ වෙලාවේ තියෙන මේ මේ බණහන වෙලාවේ මේ පැය කාලේ පැයක කාලයක අපිට සතුටු වෙන්න පුළුවන් ඇයි බුදුහාමුදුරගේ ධර්මයට අනුව. අපි දන්නවා මේ පැයේදී අපි තුල ඇතිවෙච්ච සියලුම දිට්ටි කම්මස්සකතා සම්මාදිට්ඨි. එන ඉරින් ජනිත වන සංසාරය මොන වගේ සංසාරයක්ද? සතර අපායේ සංසාරයක් නෙවෙයි. සතර අපායක විපාකයක් දෙන්න පුළුවන් පැයක් නෙවෙයි මේ පැය අපිට. සතර අපායේ විපාක ලබා දෙන්න ශක්තිය උපදවන පැයකුත් නෙවෙයි මේක. මොකද්ද මේ පැය? මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝකවල කාම සුගතියේ විපාක දෙන දෙයක් මේ අපි කරන්නේ. නිවන් දකින්නේ නැහැ. අන්නේ විපාක දෙන දේ කුමක්ද? ඒ තමයි අර කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් ඇති කරන පින. එහෙනම් මේ පින්වතුන්ට බොහොම සරලව බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැම තැනම පැහැදිලි කරනවා. පිනක් සිදුවෙන්න අමුතු දෙයක් කරන්න එපා. ඒ කියන්නේ කරන්න එපා කියන්නේ ඊගාට දන්නේ තින්කන් නොකර ඉන්න නෙමෙයි මේ කියන්නේ. Tamanta මැනගන්න ඕන නම් මම ඉන්නේ දැන් පින්නකද පින ගණන් තියෙන්න ඕනේ කම්මසගතා සම්මාදිට්ඨියයි. පව ගණන් තියෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් දැන් මම ඉන්නේ පිනකද පවකද කියලා ඕනම වෙලාවක තම තමන්ට තේරුම් කරගන්න ඕන නම් බුදුහාමුදුරු බොහොම සරල ක්‍රමයක් අපිට දෙනවා. තමන් මේ මොහොතේ පස්පව් වලින් කෙරෙන්නේ නැත්නම් පස්පවක් කෙරෙන්නේ නැත්නම් එතන පිනකී පස් පවක් කරන වෙලාවක නම් පවකී. දැන් මේ පින සංවර්ධනය කරගන්න පුළුවන්. ඔය අටමහා කුසල් කිරීමේ ආමිෂ පින්කම් කියලා අපි ධර්මයේ ඉගෙනගෙන අපි කරන්න මහන්සි වෙන්නේ. ඒවල පින පෝෂණය කරනවා. තව වර්ධනය කරනවා. ඒ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය හුඟක් දුරට දිනු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය සංවර්ධනය කරගන්න මේ පින සංවර්ධනය කරගන්න විවිධ පින්කම් මේ පින්වතුන් කරනවා. ඒ සෑම පින්කමක් ඇතුළෙම තියෙනවා. පින්කමක් සාර්ථක වෙන්නේ පස්පව් නවතුනොත් විතරයි. පස්පව් කරන වෙලාවක කරන පින්කමක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටියක් තියෙන පවක් තියෙන. දැන් ඔන්නෝක පිළිබඳ විධිමත් දැනුමක් අවබෝධයක් පස්වග මහණුන්ට තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඔය අංග වලින් දිට්ඨිය හැර අනිකුත් සියල්ලගේම සංසාරයේ හැදෙන தത്വයට දැනගෙන හෝ නොදැනගෙන ඒ වන විට පස්වග මහණුන් හිටියා. දිට්ඨියෙන් විතරයි සංසාරය හදන ස්වરૂපයේ පස්වග මහණුන්ට තිබුණේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? බුදුහාමුදුරන්ගේ ධම්මසක්කවතුන් සූත්‍රයේ පැහැදිලි කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය විතරයි. සම්මා සංකප්පය ගැන නෑ. සම්මා වාචා ගැන නෑ. සම්මා ආජීව ගැන නෑ. සම්මා සති ගැන නෑ. සම්මා සමාධි ගැන නෑ. සම්මා වායාමය ගැන නෑ. ඒකෙන් තේරුම මොකද්ද? පසක මහණුන්ගේ ඔය කියන වායාම සති සමාධි ඒ වගේම වාචා කම්මන්ත ආජීව සංකප්ප කියන අංග හතකම සංසාරයක් හදන්නේ තත්වයට ඒගොල්ලන්ගේ ඒ ජීවිතේ පත් වෙලා හමාරයි දැනුවත් හෝ නොදැනුවත් දැන් බුදුහාමුදුරන්ට තියෙන සංසාර විමුක්තියට පස්සක මහණුන්ට ඔප්පු කරන්න තියෙන්නේ කියා දෙන්න තියෙන්නේ අර තියෙන ಗುಣ ටිකට තව එක ගුණයක් එකතු කරගන්න. මොකක්ද ඒ ගුණය? ditthිය සංසාරයක් හදන්න දැනටපත් කරගන්න. එතන බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත නිවන තියෙනවා සංසාර විමුක්තිය තියෙනවා කියන සාරාංශ දේශනාවයි ඔය කියන ධම්සක්වතුන් සූත්‍රය. දැන් අපිට මෙතෙන්දී මෙන්න මේ ditthිය ගැන දීර්ඝ විස්තරයක්. සැබවින්ම ත්‍රිපිටකය දිහා බැලුවොත් කවුරු හරි සම්මා දිට්ඨිය පිළිබඳව මෙච්චර විස්තර මේ විදිහේ විස්තරයක් මෙච්චර විවිධ ස්වරූප වලින් විස්තරයක් අනික් සූත්‍රවල දැකලා නැහැ. දකින්න හම්බෙන්නේ. දැන් මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව පස්වග මහණුන්ට මේ දේශනාවේදී සිදු කරනවා. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ අපිට මේක න්‍යායාත්මක තේරෙනවා මිසක් ප්‍රායෝගිකව තේරුම් ගන්න හැකියාවක් තියෙන්න බෑ. මොකද හේතුව ඒ දක්වා අපි නම් පුහුණුවක් තියෙන්න ඕනේ. මේ පින්වතුන් ඒ පුහුණුවත් කරගෙන යන්න වෙනවා. මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දැන් මම මුලින් කිව්වා වගේ අපි සංසාරයේ හදන දික්ටි දෙකක් තියෙනවා. එකක් කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඕකෙන් අපිට ලැබෙන්නේ පින. හොඳ සංසාරයක්. අනික මිත්‍යා දෘෂ්ටිය. ඒකෙන් අපිට ලැබෙන්නේ පස්පව් නැත්නම් නරක සංසාරය. දැන් ওই දෙකම කම්මස්ස කතා සම්මාදිට්ඨියනොත් අනාගත සංසාරයක් හදනවා. දැන් බුදුහාමුදුරුවෝ හේව්වේ අවබෝධ කරගත්තේ සංසාරයක් හදන්නේ නැති දිට්ඨිය. ඒ දිට්ඨිය කම්මස්ස කතා සම්මාදිට්ඨියක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. එහෙනම් දැන් පස්වග මහණුන්ට කියා දෙන්න ඕනේ බුදුහාමුදුරුවන්ට ඔයගොල්ලෝ දන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය වගේ එකක් නෙවෙයි සංසාර විමුක්තිය තියෙන දැක්ම. දිට්ඨිය. ඒ දිට්ඨිය සංසාරයක් හදන්නේ සංසාරයේ කෙලවර කරනවා. සංසාරයක් හදන්නේ නැති ඒ දිට්ඨියේ ලක්ෂණ ಗುಣ හතරක් තියෙනවා. මෙන්න මේ ಗುಣ හතර තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැදගත්ම ධර්මය. ඒ ಗುಣ හතර 아무තු දෙයක් නෙවෙයි. ඒ ಗುಣ හතර තමයි චතුරාරි සත්‍ය. දැන් ඔන්න චතුරාර්ය සත්‍ය කියන එක මේ පින්වතුනුත් අහලා තියෙනවා, කියවනවා, ලියනවා, පාඩම් කරනවා විවිධ දේවල් කරනවා. නමුත් බෞද්ධ විදිහට අපි දන්නේ මොකද්ද මේ චතුරාර්ය සත්‍ය? කොහේද මේක තියෙන්නේ? කවුරුත් දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් නිවන් දකින්නවා කියලා. අහලා තියෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පොච්චි වුණා. දැන් මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ? චතුරාර්ය සත්‍ය කියන වචනේ ආවේ පින්වතුනි බුදුහාමුදුරන්ගේ පළවෙනි ධර්ම දේශනාවේ. පළවෙනි ධර්ම දේශනාවේදී තමයි මේ ආර්ය සත්‍ය හතර දේශනා කරේ. ආර්ය සත්‍ය හතර කියන්නේ සංසාරයක් හදන්නේ නැති ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතයයි. සංසාරයක් හදන්නේ නැති ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතයයි. එහෙනම් මේ අන්තර්ගතය, ඒ කියන්නේ සංසාරයක් හදන්න හදන්නේ නැති තැනක ඇතිවන දැක්මේ නැත්නම් දිට්ඨියේ මේ අංග 8 පළවෙනි අංගය දිට්ඨියේ අන්තර්ගතය ආර්ය සත්‍ය හතරයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පස්සගමානුන්ට. එහෙනම් සංසාරයක් හදන්න නැති දැක්මක තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයයි, සමුදය ආර්ය සත්‍යයයි, නිරෝධ ආර්ය සත්‍යයයි, මාර්ග ආර්ය සත්‍යයයි. දැන් මේ පින්වතුන් මේ බණ අහන කොටත් මේ බණ ඇහෙන සද්දය අනුව, කණෙන් ඇහෙන සද්දය අනුව හැම වෙලෙම ඇති වෙන්නේ දිට්ඨිය. ওই දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. ওই දිට්ඨිය කම්මස්සගතා සම්මාදිට්ඨියයි. ඔය කම්මස්සගතා සම්මාදිට්ඨියේ ගැවිලවත් නෑ ආර්ය සත්‍ය හතර. ඒ කියන්නේ මේ බණහනකොට දුක මේ පින්වතුන්ට තේරෙන්න විදිහක් නෑ. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය. දුකට හේතුව තණ්හාව කියලා තේරෙන්න විදිහක් නැහැ. ඒ වගේම දුක නැති තැන නිවන කියලා තේරෙන්නේ නැහැ දික්කිය. දැන් තියෙන දික්කිය. දුක නැති කරන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියලා තේරෙන්නේ නැහැ. දැන් සංසාරය හදන්නේ නැති කම්මස්ස කතා සම්මාදිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතය සත්‍ය කරුණු හතරකින් විතරයි පිරලා තියෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් ඔයගොල්ලන්ගේ මේ බණ අහනකොට මේ සද්දය ඇහෙනකොට ඇති වෙන දිට්ඨිය වල සම්මසකතා සම්මාදිට්ඨිය තමයි. දැන් බණ අහන්නේ 100 දෙනෙක් නම් එක එක් කෙනාට ඇති වෙන දිට්ඨි 100ක්. 100ක් උනේ කොහොමද? මේ බණ හොඳයි කියලා, හුඟක් හොඳයි, නරකයි තේරෙන්නේ ඔය වගේ ಗುಣ නේද අපේ දිට්ඨියට තියෙන්නේ. සම්මාසගත සම්මාදිට්ඨියේ විවිධ ගුණ තියෙන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නෑ. කාට ඇති වුණත් අන්තර්ගතයේ චතුරාර්ය සත්‍ය විතරයි. මෙන්න මෙවැනි දිට්ඨියක් ඇති වෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න ඕනේ. ඔන්නේ දිට්ඨිය නැතිවීම විතරයි පසක මහණුන්ගේ තිබිච්ච අඩුව. ඒකට සුදුසු අනිත් ටික ඔක්කොම තිබුණා. ඒ දිට්ඨිය ඇති වෙන්න දීපු කෘත්‍ය තමයි අන්ත දෙක අතරින්ද කියන එක. දැන් එහෙමනම් මේ පින්වතුන් මහන්සි ගන්න ඕනේ. Taman දැනට කරගෙන යන සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම කෘත්‍යයන් වර්ධනය කිරීමෙන් තමයි මේ දික්තියටපත් වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය. දැන් අද දවසේ ධර්මදේශනාවට වෙන් වෙච්ච කාලේ අවසාන වෙලා තියෙනවා. නමුත් ලබන දේශනාවේ ඉඳලා අපි පිළිවෙලින් මේ ආර්ය සත්‍ය හතර වෙන වෙනම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සම්මා දිට්ඨිය තුල අන්තර්ගතය කියලා මතක තියාගන්න චතුරාර්ය සත්‍යය. එන්නේ ඒක නිසාවෙන් තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය මෙච්චර වටින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය අවබෝධ කර ගැනීමමයි. එයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය අන්තර්ගතයයි චතුරාර්ය සත්‍යය. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සම්පිතා චරං කක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා සරණෝ දිස්ත්‍රා චරන්තං තුලෝ සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන්තං තුලෝ සාසනං සාසා අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ